පෙරවන් සරණයි හැම දිනාටම අද දවසේ සිදුණු ප්‍රමාදයේ පිළිබඳව සියලු දෙනාටම මුලින් සිහිපත් කරන්නට ඕන හදිසියේ යෙදුණු කටයුත්තකට බැහැරට ගිහින් එන්නටත් සිද්ධ වුණා ඒ අතරේ ඇතිවෙච්ච විදුලිය විසන්ද වීම ආදී කාර්මික දෝෂ නිසා විනාඩි 25ක් විතර අද ධර්ම සාකච්ඡාව ප්‍රමාදයක් සිද්ධ වුණා. කොහොම නමුත් සියලු දෙනාම බොහොම ඕනෑකමින් රැඳී සිටීම පිළිබඳව සියලු දෙනාටම කෘතඥ වෙනවා. අපි පසුගිය සතියේ ආරම්භ කළා පාරමිතා පිළිබඳව දේශනා පෙළ අද එහි පසුගිය අද එහි දෙවැනි අවස්ථාව අද දවසෙත් අපි පාරමිතා පිළිබඳ මූලික පැහැදිලි කිරීම හැඳින්වීම කොටසම තමයි අද දවසෙත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය සතියේ කතා කළේ පාරමිතා කියන වචනේ තේරුම සහ පාරමිතාවක් පිරීමේදී මූලික වශයෙන් තිබිය යුතු ගුණාංග පිළිබඳ පාරමී කියන වචනය පිළිබඳ වචනාර්ථය අපි කතා කළා. ඒ වගේම තණ්හා මාන දික්ටි වලින් දූෂිත නොවුණු මානසික තත්වයකින් අපි පාරමිතා ධර්ම සම්පාදනය කළ යුතු ආකාරය වගේම කරුණාව මහබෝසත්වරුන්ගේ පාරමිතාවේ විශේෂ ලක්ෂණයක් වෙන බව ඒ වගේම උපාය කෞශල්‍යයෙන් යුක්ත බව සෑම දිනාගේම පාරමිතාවන්හි මූලික ලක්ෂණයක් විය යුතු බවත් අපි එහිදී කතා බහ කළා. එතකොට සමහර කෙනෙක් මෙහිදී ප්‍රශ්නයක් හැටියට මතු කරන කාරණයක් තමයි බෝධිපාක්ෂික ධර්ම දියුණු කළාම ප්‍රමාණවත් නැතිද පාරමිතා කියලා දෙයක් වෙනම අවශ්‍ය වෙන්නේ මොකටද? දැන් ඒ කාරණේ මත තමයි සමහර වෙලාවට ඇතම් කෙනෙක් එහෙම භවෙන් භවේ පාරමිතා පිරීමකට කල ගත කරන්න අවශ්‍යතාවයක් නැහැ. බෝධිපාක්ෂික ධර්ම ටික දියුණු කරගත්තොත් යම් කිසි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් කියන මූලික අදහසක පවතින. ඒ වගේම අපි අර මුලින් සඳහන් කළා වගේ පසුගිය සතියේ සිහිපත් කළා වගේ ඇතැම් අය ආත්ම මූලික සංකල්පයකින් ඒ කියන්නේ මම උත්සාහ කළොත් මට මේක කරන්න පුළුවන් කියන ආත්ම මූලික සංකල්පයකින් ප්‍රධාන වශයෙන් හිතනවා කල්පනා කරන එක් භවයකදී උත්සාහ කළොත් අපි වීර කරනවා නම් අපි කැප වෙනවා නම් අපිට පාරමිතා පුරන්න පුළුවන් කියන අදහස තව සමහර කෙනෙක් බෝධිපාක්ෂික ධර්ම වලින් ඍජුවම ඉලක්ක කොටගෙන නිවන ඉලක්ක කොටගෙන ක්‍රියා කරන්නට පුළුවන්කම තිබියදී පාරමිතාවක් කියන එකක් අපිට වෙනම ಗುಣධර්ම ටිකක් අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද කියන කාරණේ ඒක ත්‍රිපිටකයේ එහෙම මතු කරලා නැහැ නේද කියන කාරණේ මතු කරනවා. ඉතින් එතනදී අපි තේරුම් ගන්නට ඕන බෝධිපාක්ෂික ධර්ම වලින් තමයි අපේ මනස ඍජුවම සකස් කරන්නේ නිර්වාණ අවබෝධය සඳහා. ඒ නිසා නිර්වාණ අවබෝධය සඳහා බෝධිපාක්ෂික ධර්මවල අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍ර දේශනාවල අවධාරණය කරලා තියෙනවා. එතකොට පාරමිතා ධර්මවල අවශ්‍යතාවය දැන් සූත්‍ර පිටකයටම අයත් ජාතක පොත් ජාතකට කතාව ආදී විශේෂයෙන් ජාතක දේශනා දිහා බැලුවෙන් පස්සේ අපට පෙනෙනවා සාංශාරික වශයෙන් තථාගතයන් වහන්සේ පමණක් නෙමෙයි ශ්‍රාවකයන් වහන්සේලා භවයෙන් භවය ප්‍රගුණ කරගෙන ආපු ස්වභාවයක් ඒ ගුණාංග. එහෙම ප්‍රගුණ කරගෙන ඇවිත් තමයි අවසාන භවයේදී අර විදිහට බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්නට උන්වහන්සේලා සමත් වෙලා තියෙනවා. එතකොට බෝධිපාක්ෂික ධර්ම මතු කිරීම තමයි ඍජුවම නිවන ඉලක්ක කොටගෙන කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය මානසික පසුබිම සකස් කරන්නේ මේ පාරමිතා ධර්ම වලින්. එතකොට පාරමිතා ධර්ම ගත්තන් පස්සේ නෛෂ්කාම්ම්‍ය පාරමිතාව, ඒ කියන්නේ කාමයන්ගෙන් නික්මීම. මේ මේ මේ ධර්මයේ පමණයි ඍජුවම නිවන පිළිබඳව ඉලක්ක කොටගත්තු ධර්මයක් හැටියට විශේෂයෙන් පැහැදිලි කරන්නේ. අනිත් පාරමිතාවන් ගත්තන් පස්සේ දාන, සීල, ඊළඟට ප්‍රඥා, වීරය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා. මේ ගුණාංග ගත්තන් පස්සේ එහෙම ඍජුවම චතුරාර්ය සත්‍ය අවබෝධය කියන කාරණය විශේෂ කොට මතු කරලා නෙමෙයි අර මුලින් කියපු කාරණා වලින් යුක්තව තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් තොරව නිවන ඉලක්ක කොටගෙන මේ ගුණාංග දියුණු කිරීම. එතකොට නිවන් අවබෝධය තමයි එහිදී මූලික ඉලක්කය වෙන්නේ. හැබැයි ඒ මොහොතේම කෙලස් ප්‍රහාණය කරනවා ඒ භවය තුලම කෙලස් ප්‍රහාණය කරනවා කියන තැනට මනස අවදි වෙන්නට අවශ්‍ය පසුබිමක් සැකසීලා තියෙනවා. දීර්ඝ සංසාරයක කල්ප ලක්ෂ ගණනක් කල්ප අසංඛ්‍ය ගණනක් සත්‍යය සැරිසරමින් එනකොට අවිද්‍යාව තෘෂ්ණා ආදී මේ ක්ලේශයන් එතරම් දීර්ඝ කාලයක් අපේ චිත්තසංතානෙ වැඩිලා තියෙනවා. ඒතර එහෙම වැඩුණු සිතක එකවරම චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා මේ භව ගමන නිමා කිරීම සඳහා යම්කිසි කෙනෙකුගේ මනස සකසනවා කියන එක අභව්‍ය කාරණයක්. ඒ කියන්නේ මෙතන ඒකයි අපි නිතරම අවධාරණය කරන්නේ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නොවන ධර්ම ටික කොයි මෙතන තියෙන්නේ. ඒතකොට එක් දිශාවකට ක්‍රමානුකූලව සැකසෙමින් තිබුණු නාම රූප ධර්ම ටිකක් සත්‍යයක් නැති පුද්ගලයක් නැති ආත්මයක් නැති ධර්ම ටිකක් යම් හේතු ටිකක් එක්කලා එක් දිශාවකට ගමන් කරන්න ඉලක්කයකට ගමන් කරන්නට සැකසීලා තිබුණා. ඒ කියන්නේ අපායගාමී ක්‍රමයට සහ සංසාරගාමී ක්‍රමයට සංසාරගාමී ක්‍රමයට කියන්නේ භවෙන් භවේ උපදින විදිහට අවිද්‍යාවයකට මූලික වෙනවා ඊළඟට භව තණ්හාව සහ කාම තණ්හාව පාදක කොටගෙන නිරන්තරයෙන් මේ සසර ගමනේ මේ පංචස්කන්ධය ඉදිරියට යනවා එතකොට එහෙම ඉදිරියට යන්න තමයි මේ මේ පංචස්කන්ධය සැකසීලා තියෙන්නේ. මේ චිත්තසංතානය සැකසීලා තියෙන්නේ. එහි පවතින චෛතසික ධර්ම සැකසීලා තියෙන්නේ. චිත්ත චෛසික රූප කියන මේ සියල්ලක්ම එතකොට රූප ධර්ම පවතින චිත්ත චෛසික ධර්ම මත ඒ කියන්නේ සංසාර ප්‍රවෘත්තිය ගැන කතා කරනකොට ඉන් පරිබාහිර පවතින රූප කොටසක් තියෙනවා. නමුත් පටිච්චසමුප්පාදයේදී සංසාර ප්‍රවෘත්තිය දක්වනකොට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා. ඒ අවිද්‍යාව පාදක කොටගෙන හටගන්නා සංස්කාර. එතකොට මේ පටිච්චසමුපාද කතාවෙන්දී මනාව පැහැදිලි කරනවා මේ සංසාර ප්‍රවෘත්තිය දිගින් දිගට දිගින් දිගට පවතින විදිහට තමයි මේක සැකසීලා දැන් ඊට පස්සේ අවිජ්ජායත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධ. අර අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් තමයි සංස්කාර නිරෝධය ඇති ඇති වෙන්නේ. ඒකෙන් විඥාන නිරෝධය ආදී වශයෙන් මේ භව චක්‍රය සම්පූර්ණයෙන් නිමාවටපත් වෙනවා. දැන් එතකොට මෙතනට පැමිණෙන්නට නම් අවිද්‍යාව ප්‍රහාණය කරන්න ඕන. දැන් අවිද්‍යාව වර්ධනය වෙන විදිහට තෘෂ්ණාව වර්ධනය විදිහ වෙන විදිහට පැවතුණු මේ නාම රූප ධර්ම පරම්පරාවේ හදිසියෙම එකවරම අවිද්‍යාව ප්‍රහාණය කරන්නට එන කාරණේ කුමක්ද? එතකොට ඒ කාරණේ තමයි ප්‍රඥාව ඇතුළුයේ ප්‍රඥාව අවදි කරන්නට යෝග්‍ය වූ ගුණාංග සමූහය. එතකොට ඒ ගුණාංග සමූහය ආකස්මිකව මෙතනට එන්නේ නැහැ. අහේතුකව මෙතනට එන්නේ නැහැ. එකපාරට මේ යන අවිද්‍යා ප්‍රවාහය, තෘෂ්ණා ප්‍රවාහය ඛණ්ඩණය කරන්න එකපාරට මේක නවත්තලා නිවන් දකින්න ඕන කියන අදහසක් ඒ කියන්නේ එහෙම එකක් මේ නාම රූප ධර්ම වල සැකසෙන්න විදිහක් නැහැ. දැන් මේ කතාව අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ අනාත්ම කියන මූලික ලක්ෂණය තුළ ඉඳලා බැලුවොත් විතරයි අපිට මේක පැහැදිලි වෙන්නේ. එහෙම නැති හැම මොහොතකම අපට හිතෙන්නේ ඉතින් මොකද බැරි බුදු කෙනෙක් දේශනා කළාන් පස්සේ ඒක තේරුම් අරගෙන එතනට යන්න බැරි ඇයි කියන ආකල්පය එන්නේම අපට අර තෘෂ්ණාව පාදක කොටගෙන. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් අනාත්ම කියන ධර්ම ස්වභාවය මේ නාම රූප ධර්මයන්ගේ නිස්සත්ත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවය හරියට තේරුම් ගත්තොත් එහි පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය හරියට තේරුම් ගත්තොත් එතකොට ඒ හේතු ප්‍රත්‍යයන්ගේ ගැඹුරු විග්‍රහය තමයි බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය තුලිනුත් හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරනවා. ඒ වගේම පටිච්චසමුප්පාදය තුලිනුත් හේතුඵල ක්‍රියාවලිය පැහැදිලි කරනවා. තව ඊටාම ගැඹුරින් එය විග්‍රහ කරන ආකාරය තමයි සූවිසි ප්‍රත්‍යය. එතකොට මේ සූවිසි ප්‍රත්‍යවලින් තථාගතයන් වහන්සේ මේ නාම රූප ධර්මයන් එක් එක් ආකාරයෙන් එකිනෙකට ප්‍රත්‍ය වෙමින් සංසාර පැවැත්ම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වා දෙනවා. එතකොට මෙන්න මේ සංසාර ප්‍රවෘත්තිය නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවයෙන් කියන්නේ සත්‍යයක් නොවන ආත්මයක් නොවන පුද්ගලයෙක් නොවන ස්වභාවයෙන් නාම රූප ධර්ම සමූහයක් අවිද්‍යාව තෘෂ්ණා පාදක කොටගෙන ඉදිරියට යන නිසා ඒ යන ප්‍රවාහය නවත්වන්නට මේ තුල ඒ ප්‍රවාහය තුලමනේ මේ ගුණාංග වර්ධනය කරන්නට වෙන්නේ. එතකොට ඒ ප්‍රවාහය තුල අනුක්‍රමයෙන් ඕනේ ගුණේ වැඩේ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් යකඩය යකඩය තුලින්ම ඇති වෙන මලකඩ වලින් අර යකඩය විනාශ කරන්න පුළුවන්. හැබැයි මේ මලකඩ එකපාරට ආකස්මිකව යකඩයට මතුවෙන්නේ ඒකෙන් ටිකෙන් ටික ටිකෙන් ටික ඕන වැඩේ. එහෙම වුණොත් තමයි ඒක විනාශ වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අර වාසිජට්ඨෝපම සූත්‍රයේදී දේශනා කරනවා සල්ලේක සූත්‍රයේදී දේශනා කරනවා වැල් කූඩයක උපමාවක්. එතකොට වැල් කූඩයක් වතුරට දැම්මහම ගඟට හරි මොහොතට හරි වැටුනහම ඒක අනුක්‍රමයෙන් දි รา පත් වෙන්නට පටන් ගන්නවා. එතකොට අපේ ඕනකමට මේ වැල් කූඩේ දාපු ගමන් එකපාරට දි รา පත් වෙලා මේක අහොස් වෙලා යන්නේ නැහැ. ඒක අහොස් වෙන්නට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ ගත වෙන්නේ ඒක ස්වභාවික ක්‍රියාවලියක් නිසා. ඉතින් අන්න ඒ වගේ මේ පැවැත්ම සඳහා අවිද්‍යා තෘෂ්ණා පාදක කොටගෙන පටිච්ච සමුප්පන්නව සත්වයක් නොවන පුද්ගලයෙක් නොවන ආත්මයක් නොවන නාම රූප ධර්ම ප්‍රවාහයක් සැකසීලා තියෙනවා. මේ ප්‍රවාහය තුල මේක අහෝසි කරන්නට නම් අවිද්‍යාව දුරු කරන ප්‍රඥාවක් අවදි කරන්නට. එතකොට මේ ප්‍රඥාව අවදි කරන්නට නම් ඒකට අදාළ වීරයක් තියෙන්නට එතකොට මේ ප්‍රඥාව අවදි කරන්නට නම් දරා ගැනීම ආදී අවශේෂ ගුණාංග ටිකක් ගොඩනගන්නට ඕන. අන්නේ සාංශාරික වශයෙන් අනුක්‍රමයෙන් ගොඩනැගිය යුතු ගුණාංග පද්ධතිය තමයි මේ පාරමී කියලා හඳුන්වන්නේ. එතකොට පාරමී ධර්ම පුරුදු පුහුණු කළ චිත්තසංතානයක තමයි අර කියන අපේ පසුගිය මාස ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරපු බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කරලා මේ නාම රූප ධර්ම නිර්වාණගාමිනී ක්‍රමයට පෙළගස්වන්නට පුළුවන් වෙන්නේ අර සංසාර ප්‍රවාහය තුල අනුක්‍රමයෙන් යුක්තව අර වැල් කූඩේ දි รา පත් වෙන්නට මුලින් මුලින් ඒක ඒකේ ජීව ගුණය නැති වෙන්නට ඕන ඊට පස්සේ ඒක ටික ටික පොඟමින් දියසෙවිල් බැඳෙන්නට ඕන ඊට පස්සේ ටිකෙන් ටික දි รา පත් වෙන්නට පටන් ගන්නවා එතකොට මේක සිද්ධ වෙන්නේ යම් කලක් ගත වෙනවා එහෙම කර එහෙම වුණාට පස්සේ තමයි යම් දවසක අර වැල් කූඩේ නැවත එකතු කරන්න බැරි මට්ටමට මේක දිය දිය වෙලා යන්නේ එතකොට අපි මේට හිත තව උපමාවක් සිහිපත් කළා ගහ කපනකොට අන්තිම පරෝපහාරයෙන් තමයි ඒ ගහ පතිත වෙන්නේ. පොරවකින් ගහ කපනවා නම් අන්තිම පරෝපහාරයෙන් තමයි ගහ බිමට පතිත වෙන්නේ. යම්කිසි කෙනෙක් තර්ක කළොත් එහෙනම් ඉතින් අවසාන පරෝපහාර ගැහුවා නම් ඇතිනේ. එතකොට අවසාන පරෝපහාරයෙන් ඒක වැටෙන්නේ අර මුලින් ඉඳලා ගහපු පරෝපාරත් එක්කලා. එතකොට ඒකට පරෝපාර ගහන්න නම් ඒ තනත්තා පොරවක් හොයාගෙන තියෙන්න ඕන. පොරවක් හදාගෙන තියෙන්න ඕන. ඒක මුවාත් තියාගෙන තියෙන්න එතකොට ගහ ළඟට යන්නට ඒක සුද්ධ කරලා සකස් කරගෙන ඉන්නවා. මේ ගහ කපන්න ඕන කියන අදහස ඇති වෙන්න. එතකොට මේ වැඩ ගොඩක් එතන කෙරෙන්නට. එතකොට ඒ ටික කිරුණොත් තමයි අර ගහ පතිත කරන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ මේ හේතුඵල ක්‍රියාවලියක් වූ විශේෂයෙන් අවිද්‍යාව තෘෂ්ණාව පාදක කොටගෙන භවෙන් භවයට යන මේ නාම රූප පරම්පරාව ඒක සංසාරගාමිනී වට්ටගාමිනී ක්‍රමයට තමයි මේක සැකසීලා තියෙන්නේ. දැන් ඒක නවත්තන්න නම් ඒ නැවැත්වීම සඳහා අදාළ හේතු ටිකක් ගොඩනගෙන්නට ඕනේ. ඒතර අවසාන භවයේ මේක නිමා කරන ක්‍රියාවලිය සිද්ධ වෙන්නට ඒකේ උච්චතම අවස්ථාවට එන්නට ඕනේ. ඒ උච්චතම අවස්ථාවට මනස පුහුණු කිරීම, සක්‍රිය කිරීම තමයි බෝධිපාක්ෂික ධර්ම ටිකෙන් කරන්නේ. ඒතර පාරමිතා ධර්ම වලින් කරන්නේ ඒ බෝධිපාක්ෂික ධර්ම අවදි කරලා සංසාර ප්‍රවෘත්තිය නිවා කරන්න මේ අවිද්‍යාව තෘෂ්ණා නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කරන්නට යෝග්‍ය මට්ටමට මානසික වාතාවරණය සකස් කිරීම. එතනට අවශ්‍ය මූලික පසුබිම සැකසීම තමයි මේ පාරමිතා ධර්ම වලින් භවෙන් භවය સિદ્ધ කරන්නේ. ඉතින් අන්න ඒ කාරණය අපි මෙතනදී විශේෂයෙන්ම තේරුම් ගන්නට ඕන. ඒ බෝධිපාක්ෂික ධර්ම සහ පාරමිතා ධර්ම අතර තියෙන සම්බන්ධතාවය ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක් බෝධිපාක්ෂික ධර්ම විතරක් වැඩුවාම මදිද ඇයි අපි පාරමිතා ධර්ම කියලා කොටසක් වැඩි යුත්තේ කියන මේ කාරණය ওই විදිහින් අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන. බෝධිපාක්ෂික ධර්ම දැන් එතකොට තව ගැටලුවක් කෙනෙක් මතු කරන්න පුළුවන්. එතකොට සූත්‍ර දේශනා ආදීදී බුදුරජාණන් වහන්සේ මුල් කාලේ බෝධිපාක්ෂික ධර්ම මතු කරලා තියෙනවා. පාරමිතා පුරන්න ඕන කියන කතාවක් බුදුහාමුදුරුවෝ මතු කරලා මතු කරපු තැන් අඩුයි. ඒක ජාතක දේශනාවල තියෙනවා එහි පදනම. හැබැයි සූත්‍ර දේශනාවල ගත්තන් පස්සේ පාරමිතා වඩන්නට ඕන කියන කතාවක් එහෙම දක්වපු තැනක් නැහැ. ඇයි එහෙම? එහෙම ඒක අත්‍යවශ්‍ය නම් ඇයි බුදුහාමුදුරුවෝ දක්වලා නැත්තේ? එතකොට අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ අවසන් භවය තුල බුදුරජාණන් වහන්සේට හමු වෙන්නේ ඒ ටික පුරුදු කරගෙන ආපු පිරිසක්. එතකොට ඒ ඒ පිරිස තමයි බුදු පිරිස. එතකොට අර අර ජාතක දේශනාවල ඒකයි කියන්නේ ඒ තථාගතයන් වහන්සේ මුල් කොටගෙන යම් යම් දේශනා කරනකොට එදා ඒ විදිහේ චරිතයකින් එහෙම මහජනතාවට අනුශාසනා කළේ මඟ පෙන්වුවේ ඒ දැන් සම්මා සම්බුද්ධ වෙලා සිටින ඒ තථාගතයන් වහන්සේමයි. ඒ ඒ පිරිස තමයි එදා බුදු පිරිස. එතකොට මේ බුදු පිරිස කියලා කියන්නේ එතකොට මේ පිරිස භවයෙන් භවයේම පුහුණු කරගෙන පුහුණු කරගෙන තමයි අනුක්‍රමයෙන් මෙතනට ඇවිදී මේ අවසාන භවයේ ගොඩ දාන தත්ත්වයටපත් කරන්නේ. එතකොට එහෙම පුහුණු කරගෙන ආපු පිරිසකට ආයේ පාරමිතා ගැන කතා කරන්න දෙයක් නැහැ. අනිත් එක අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල ඒ ඒ තනදි කරන්නේ ඒ ඒ පුද්ගලයාට ගැළපෙන ඒ පුද්ගලයාට නිර්වාණ අවබෝධය සඳහා අවශ්‍ය කරුණු ටික මතු කිරීමයි. එහෙම නැත්නම් තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ අනාගතයේ ත්‍රිපිටකයක් හදන්න ඕන මම මම අවබෝධ කරගත්තු ධර්මයේ ඔක්කොම ලේඛනගත කරලා මෙහෙම මේ ක්‍රමානුකූලව සකස් කරලා තියන්න ඕන කියලා නෙමෙයි බුදුවරු ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේලා දේශනා කරන්නේ ඒ ඒ හමු වෙන හමු වෙන පුද්ගලයාගේ අවබෝධය සඳහා ඒ පැමිණලා සිටන පිරිස නිවන වෙත යොමු කරන්නට යෝග්‍ය කරුණු තමයි එතනදී මතු කරන්නේ. ඒතකොට ඒ සඳහා අවශ්‍ය තැන්වලදී තමයි අර ජාතක දේශනා කරලා තියෙන්නේ. ඒතර ජාතක දේශනා කියන ඒවත් සූත්‍ර පිටකයට ඇතුළත් කරලා තියෙන්නේ. ඒක ත්‍රිපිටකයට අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක බුද්ධ දේශනාවක් නිසායි. එතකොට දැන් අද ගොඩක් දෙනා මේ ජාතක දේශනා ආදිය ජාතක පාලිය කියන එක සූත්‍ර පිටකයට අයිති වුණාට ඒක මේ ත්‍රිපිටකයේ තියෙන කොටසක් හැටියට පිළිගන්නවත් සූදානම් නැහැ. ඒකේ තරම් පැත්තකින් තියලා තමයි අර තර්ක කරන්නේ කෝ සූත්‍ර දේශනාවල නැහැ. ඒතර සූත්‍ර දේශනා හැටියට ඒ ධර්ම විග්‍රහයන් කරපු තැන්වලදී අර බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න මඟ පෙන්වීමක් කරලා තියෙනවා. එතකොට අභිධර්මය කියන එක පස්සේ කාලීන නිර්මාණයක් නේද ආදී ප්‍රශ්නෙන්නේත් ඔතනදී බුදුරජාණන් වහන්සේ අභිධර්මය කියලා අපි අද කතා කරන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන. එතකොට ওই කරුණු පිළිබඳ ගැඹුරු විග්‍රහය. එතකොට බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් මුළුල්ලේ සිත ගැන, චිත්තය ගැන, චෛතසික ගැන, රූපය ගැන, නිබ්බාන නිවන ගැන කතා කළේ නැත්තම් මොනවා ගැනද බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ දේශනා කළේ? ඒ නිසා තථාගතයන් වහන්සේ මේ අභිධර්ම කාරණාව තමයි දේශනා කළේ. හැබැයි ඒක ගැඹුරින් විග්‍රහ කරන්න ඕන තැන්වලදී විතරයි ඒක ගැඹුරු විශ්ලේෂණයකට ගියේ. එහෙම අවශ්‍ය නැති තැන්වලදී තථාගතයන් වහන්සේ ඊටාම සංක්ෂිප්තව දැන් අර දාරුචීරිය වැනි මහා ප්‍රඥයින්ට බුදුරජාන් වහන්සේ දේශනා කරන දික්ටේ දික්ටමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති එතකොට මෙන්න මේ විදිහට හික්මෙන්න. එතකොට මෙතන තා ගැඹුරු අභිධර්ම කතාවක් තියෙනවා. ඉතින් නමුත් දාරුචීරිය හාමුදුරුවන්ට සිත් 89යි චෛතසික 52යි රූප 28යි එතකොට මේවා මේ මේ විදිහටයි සම්බන්ධනේ ඒ කතාව දාරුචීරිය හාමුදුරුවන්ට අදාළ නැහැ. එතකොට ඒ ඒ සමස්ත ක්‍රියාවලිය කොහොමද නවත්තන්නේ අහෝසි කරන්නේ කියලා ඍජුව දේශනා කරන උන්වහන්සේ එතනට එනකන් කාරණා ටික පුහුණු කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සූත්‍ර දේශනා හැටියට අපි වෙන් කරගෙන හඳුනාගෙන තියෙන කර්මවලදී බුදුරජාණන් වහන්සේ ඍජුව දක්වන්නේ ඒ ඒ පුද්ගලයාට ඒ ඒ පිරිසට ඒ මොහොතේ මනස අවදි කරගෙන බෝධිපාක්ෂික ධර්ම මතු කරලා කෙලෙස් ප්‍රහාණය කරන්න අවශ්‍ය පදනමයි. එතකොට මේ පිරිස කියලා කියන්නේ මේ පුද්ගලයෝ කියලා කියන්නේ සාංශාරික වශයෙන් දිගු කලක් සසර පුහුණු කරගෙන ආපු අය. එතකොට ඒ සාංශාරික පුහුණුව පිළිබඳව සිහිපත් කර දිය යුතු තැන්වල පමණක් බුදුරජාණන් වහන්සේ සංසාර ප්‍රවෘත්ති යම් යම් අවස්ථා පිළිබඳව මතු කරලා දක්වලා තිනවා. ඒවා තමයි ජාතක දේශනා හැටියට දැක්වෙන්නේ. ඒ හැම තැනකම පෙන්වන පසුබිම තමයි භවයෙන් භවය මේක අනුක්‍රමයෙන් කුරුදු පුහුණු කරගෙන පැමිණිය යුතු කාරණයක් කියන බව. ඒ නිසා ඒ කරුණ අපි තේරුම් ගන්නට ඕනේ. ඊළඟට විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ දක්වනවා යම් කෙනෙක් එහෙම අතීතයේ යම් ගුණධර්ම ප්‍රගුණ කරගෙන ආපු පමණටම ඒ තනත්තාට නිවන් අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ මේ භවය තුල බෝධිපාක්ෂික ධර්ම අවදි කිරීමක් කලේ නැතිනම් දැන් මේ භවය තුල බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න සාංශාරික වශයෙන් පසුබිම සකස් කරගත යුතු බව ඒක එක සාධකයක් සාංශාරික වශයෙන් පසුබිම මනවින් සකස් කරගෙන ආවා වුණත් මේ භවය තුල ඒ ධර්ම ටික ගොනු කරලා මතු කරලා අදාළ ඉලක්කයට මෙහෙවන්නේ නැතිනම් බෝධිපාක්ෂික ධර්ම ටික මතු කරන්න සමත් වෙන්නේ නැතිනම් ඒතනත්තාට කෙලස් ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් ඒක අපිට හොඳට පැහැදිලිව පේන තැන තමයි මහදන සිටු පුත්‍රයා වගේ අවස්ථාව. එතකොට බුදුරජාණන් වහන්සේ ඍජුවම දේශනා කරන මේ තනත්තා උත්සාහ කළා නම් රහත් වෙන්නට පුළුවන්. රහත් වෙන්නට පුළුවන් කියන්නේ අර සාංශාරික සාධක ටික දැන් ගොනු කරලා තියෙනවා. පාරමිතා ධර්ම ප්‍රගුණ කරලා තියෙනවා. දැන් බෝධිපාක්ෂික ධර්ම අවදි කරන්න සුදුසු විදිහට පසුබිම හැදිලා තියෙනවා භවෙන් භව. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන්න ඕනනම් මොහොත පුළුවන්. ඒ මට්ටමට අර සාංශාරික හුරුව ගෙනත් තියෙනවා. එතකොට එහෙම ගෙනාවා වුණාට දැන් මේ ජීවිතය තුල මේ තනත්තා අර ක්‍රියාවලිය ආරම්භ කළේ නැහැ. මේක අහෝසි කරන්නට අවශ්‍ය ක්‍රියාවලිය. අපි දැන් අර මුලින් ගත්ත උදාහරණ ටික ගත්තොත් දැන් අර වැල් කූඩේ අනුක්‍රමයෙන් අනුක්‍රමයෙන් එතන දැන් දියසෙවිල් බැඳිලා දිරන්න පටන් අරගෙන දැන් අහෝසි වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අහෝස වෙන්න පුළුවන්කම තිබුණා වුණාට ඒක අහෝසි නොවි එහෙමම නිසල්මන්ව පැවතුනොත් ඒක කිසිදු චලනයක් නොවුනොත් ඒක අහෝසි වෙන්නේ නැතුව තවත් ටිකක් එහෙමම ඒ තියෙන විදිහෙන්ම පවතින්නට පුළුවන්. එතකොට ගහක් කපන්නට ඔක්කොම පසුබිම හදලා පොරවත් ගෙනත් තියාගෙන ඊළඟට ඒක පනපෝලා අදාළ පුද්ගලයොත් ඉන්නවා සියල්ල ඉන්නවා ගහක් තියෙනවා සුද්ධ කරලක් තියෙනවා දැන් කපන්න පටන් ගන්න පුළුවන් හැබැයි දැන් අර සියලු පසුබිම හදාගෙන තියෙනවා පුද්ගලයෝ ඉන්නවා ගහ වටේ සුද්ධ කරලා තියෙනවා පොරව තියෙනවා ඒක පණ පොවලා තියෙනවා ඔක්කොම ටික කරලා තියෙනවා හැබැයි කපන්න ආරම්භ කරන්නේ අන්න ඒ වගේ ඒ වගේ යම්කිසි කෙනෙක් සාංශාරික වශයෙන් අවශ්‍ය පසුබිම හදලා තියෙන්න පුළුවන් හැබැයි මේ ජීවිතයේ උත්සාහ කරන්න එහෙම වෙනකොට එතනටත් කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ ඊළඟට තථාගතයන් වහන්සේ සූත්‍ර දේශනාවල විශේෂයෙන් පැහැදිලි කරලා දෙනවා අපි සාංශාරික හුරුවත් යම් කිසි කෙනෙකුට තියෙන්න පුළුවන් මේ ජීවිතයේ උත්සාහයත් යම් කිසි කෙනෙකුට තියෙන්න පුළුවන් හැබැයි අදාළ වැඩපිළිවෙල අදාළ ප්‍රමාණයෙන් ඉවසීමෙන් සංයමයෙන් ප්‍රගුණ කරන්නේ නැතිනම් ඒ තනත්තාට වහාම ප්‍රතිඵල ලබන්න පුළුවන් කමක් නැහැ දැන් ඒක ඊටාම ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ දක්වනවා වාසිජට්ඨෝපම සූත්‍රයේදී සංයුත්ත නිකායේ. වාසිජට්ඨෝපම සූත්‍රයේදී තථාගතයන් වහන්සේ දක්වන්නේ කිකිලියකට බිත්තර 10ක් 12ක් දෙනවා රකින්නට. එතකොට මේ කිකිලිය කල්පනා කරනවා මේ බිත්තර වලින් ඉක්මනින් පැටව එළියට එනවා නම් හොඳයි. එතකොට ඉක්මනින් මේ බිත්තරෙන් පැටව එළියට පැමිණේවා කියන අපේක්ෂාවක් බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් ඒ කිකිලියට තියෙන්න පුළුවන්. ඒතර තථාගතයන් වහන්සේ දේශනා කරන එහෙම ප්‍රාර්ථනා කරපු පමණට එහෙම අපේක්ෂා කළ පමණට අර බිත්තර වලින් පැටව එළියට එන්නේ නැහැ. ඒකට යම්කිසි ක්‍රියාවලියක් අනුක්‍රමයෙන් සිද්ධ වෙනවා. කිකිලියට ඕනකම තියෙනවා. කිකිලියට ඕන වුණාට හොටෙන් ඇනලවත් නිය පිටින් ඇනලවත් අර බිත්තර කටු බින්දලා පැටියෙක් එළියට ගන්න බෑ. එළියට ගන්න පැටියෙක් බිත්තරය ඇතුලේ නැහැ. ඒතර මේ පැටිය අනුක්‍රමයෙන් වර්ධනය වෙන්නට ඕන. ඒතර ඒ වර්ධනය වීම සඳහා ඒ කිකිඩිය කරන්නට ඕන වැඩපිළිවෙලක් තියෙනවා. ඒතර වැඩපිළිවෙල තමයි අර වැඩි වේලාවක් මේ බිත්තර ටික රත් කිරීම. බිත්තර රකින්නවා කියලා කියන්නේ ඒකයි බිත්තර ටික වැඩි වේලාවක් රත් කරන්නට ඕන. එතකොට අර ඉක්මනින් පැටවු ටික එළියට ඒවා කියන ප්‍රාර්ථනාව විතරක් ප්‍රමාණවත් නැහැ. මම ඉක්මනින් නිවන් දකින්වා. මම මේ ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්නට මට ශක්තිය ලැබේවා. ප්‍රාර්ථනාව හොඳයි. හැබැයි ඒක විතරක් ප්‍රමාණවත් නැහැ. එහෙම අපේක්ෂා කරනවා නම් ඒ ප්‍රාර්ථනාවෙන් විතරක් දේවල් සිදු නොවන බව අපි තේරුම් ගත යුතුයි. අර කිකිලියගේ පැටව එළියට ගැනීමේ ප්‍රාර්ථනාව වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කරලා මේ කරුණම පැහැදිලි කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් මම වහාම රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරලා සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිර්වාණ අවබෝධය ලබන්නේවා මම වහාම විමුක්තිය ලබන්නේවා කියලා ප්‍රාර්ථනා කළාට ඒ ප්‍රාර්ථනාවෙන් විතරක් දේවල් සිද්ධ වෙන්නේ අර කිකිලිය විසින් නැවත නැවත විතර ටික රත් කරලා පැටියා මෝරන්නට සැලැස්විය යුතු. එතකොට තමයි පැටියා විසින්ම අර කටුව බිඳගෙන එළියට එතකොට අදාළ හේතු ප්‍රත්‍ය ටික සම්පාදනය කළා නම් අදාළ සාධක සම්පාදනය කළා නම් අපි පෙර දිනේ සාකච්ඡා කළා මූලික පරමාර්ථය මොකක්ද කියලා හඳුනා ගන්න ඕන පරමාර්ථයට අදාළ සාධක බාධක ඊට පස්සේ බාධක දුරු කරමින් සාධක ගොඩනගමින් උපායශීලීව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ උපාය කියලා කියන්නේ අර වැඩ පිළිවෙල. අවස්ථාවෝචිතව ක්‍රියාත්මක කරන්න. එතකොට අන්නේ වැඩපිළිවෙල අනුක්‍රමයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් තමයි ඒ සාධක ටික හරියට ගොනු ගොනු වෙනකොට එකතු වෙනකොට තමයි ඒ තනත්තාට පුළුවන්කම තියෙන්නේ අර තමන්ගේ ප්‍රාර්ථනාව සඵල වෙනවා දකින්න. එතකොට ඒ සඵල කරන්න කියලා 아무තෙන් මොකුත් කරන්න ඕනේ කිකිලිට පැටියා එළියට ගන්න කියලා හොටෙන් තට්ටු කරන්නවත් නියෙන් තට්ටු කරන්නවත් ඕන නැහැ. ඒක අර පැටියා විසින්ම ඒක කරගන්න. එහෙමනම් එතනදී තථාගතයන් වහන්සේ දක්වන්නේ අදාළ හේතුප්‍රත්‍ය සම්පාදනය කළොත් ඵලය එය විසින්ම ජනිත වෙනවා. ආය වෙන පුද්ගලයෙක් ඕනේ ඒක කරන්න. වෙන ඒකට බාහිර බලපෑමක් ඕන නැහැ. ඒකට අවශ්‍ය සාධක ටික සම්පූර්ණ වෙන්න. ඒ සාධක ටික සම්පූර්ණ වුණොත් තමයි ඒ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට අපි යමක් බිඳින්නට පිටින් යම් කිසි ප්‍රමාණයකට ඒකට තට්ටු කිරීමක් එයට අවශ්‍ය නම් ඒ සාධකය ඒක ක්‍රියාත්මක කරන්නට වෙනවා. අපි හිතමු දැන් යම්කිසි ඵලයක් අපි බින්දනකොට ඵලය ඇතුලෙන් ඒක බින්දෙන්නට ක්‍රියාත්මක නොවෙනවා නම් අපි ඒක පිටින් අවශ්‍යතාවය මත බිඳ ගන්නට ඕන. එතකොට ඒක බිඳින්නට ඒ ක්‍රියාවලියට ඒ පිටින් තට්ටු කරලා බින්දින එක අවශ්‍යතාවය. දැන් කිකිලි පැටියෙක් එළියට ගන්නකොට එහෙම පිටින් බිඳින්නට ඕන ඇතුළත ඒ ජීවේ වැඩෙනකොට එය විසින්ම ඒ ඵලය මතු කරනවා. අන්න ඒ වගේ යමකට අදාළ සාධක මොනවද? එතකොට තනින් තනට ඒ සාධක වෙනස් වෙනවා. පරමාර්ථයට අනුව. අන්න ඒ විදිහට මුලින්ම පරමාර්ථය තේරුම් ගන්නට ඕනේ. ඒකට අදාළ සාධක තේරුම් ගන්නට ඕනේ. ඒකට අදාළ බාධක තේරුම් ගන්න ඕනේ. බාධක දුරු කරලා සාධක ගොඩනගන්නට කෙසේ ක්‍රියාත්මක විය යුතුද? එතකොට ඒකට මූලික ඉලක්කයක් තියෙන්න ඕනේ. ප්‍රාර්ථනාව, පරමාර්ථ, පරමාර්ථය පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. තමන්ගේ අරමුණ පිළිබඳ අදහසක් තියෙන්න ඕනේ. ඒක හරියි. ඒ අදහස අරමුණ පරමාර්ථය මූලික කොටගෙන තමයි මේ ක්‍රියාවලිය පවත්වන්නේ. හැබැයි පරමාර්ථය පිළිබඳ පැතුමක් මේ මෙසේ වේවා මෙසේ වෙනවා නම් හොඳයි කියලා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියාගත්තු පමණට ඒ අදාළ කාර්ය සිද්ධ වෙන්නේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් අවශ්‍යයි කියන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා. ඇයි ඒ වැඩපිළිවෙල අවශ්‍ය වෙන්නේ? මේක සත්‍යයේ පුද්ගලයෙක් මුල් වෙලා මැදිහත් වෙලා බලහත්කාරයෙන් කරන වැඩක් නෙමේ. මේ නාම රූප ධර්මයක අන්‍යෝන්‍ය ක්‍රියාවලියක්. හේතුඵල භාවයෙන් සිද්ධ වෙන නිස්සත්ව නිජීව නිෂ්පුද්ගල ක්‍රියාවලිය. මේ සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, කරන කෙනෙක් නෑ. එතකොට කෙරෙන වැඩපිළිවෙලක්. ඒ කෙරෙන වැඩපිළිවෙල තුළ වැඩේ කෙරෙන විදිහට සාධක ගොඩන ගන්න. දැන් මේක සැකසීලා තියෙන්නේ මේක පවතින විදිහට. වට්ටගාමි මේක වෘත්තයක් වගේ කැරකෙන හැටියට. දැන් මේ කැරකීමේ වේගය අඩු කරන්නට ඕන. එතකොට මේක එකපාරට නවත්තනවා කියලා එකක් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම එකපාරට නවත්තන්න ආකස්මිකව මෙතනට ඇවිල්ලා බලපෑම් කරන කෙනෙක් නැහැ. මේ මේ ක්‍රියාවලිය තුල මේක හිමින්සරේ නැවතීමට මේ වේගය අඩු කරන්න, ඒ ජවය අඩු කරන්න, ජවය සැකසෙන්නේ යමකින්ද? ඒ ජවය අනුක්‍රමයෙන් අඩු කරන්නට ඕන. අඩු කළොත් තමයි ඒක නවතින්නේ. එතකොට මේ ජවය සපයන්නේ අවිද්‍යාව සහ තෘෂ්ණාවෙන්. එතකොට ඒක අනුක්‍රමයෙන් අඩු කරන්නට. අඩු කරලා මේක අහෝසි වෙන තැනට, නිමා වෙන තැනට අදාළ සාධක ටික ගොඩනගන්න. මෙන්න මේ වැඩපිළිවෙල තමයි අපි පාරමිතා පුරනවා කියලා අනුක්‍රමයෙන් භවෙන් භවය ප්‍රගුණ කළ යුත්තේ. ඒකට භව ගණනාවක ක්‍රියාවලියක් ඇයිද අවශ්‍ය වෙන්නේ? අනන්ත සංසාරේ පවත්වාගෙන ආපු මේ රටාව එකපාරටම අහෝසි කරන්නට තරම් ප්‍රඥාවක් ඒ චිත්තසංතානේ අවදි කරන්නට නොහැකි නිසා මොකද ඒකත් තවත් එක හේතුඵල ක්‍රියාවලියක් නිසා එතකොට අර සංසාර පැවැත්ම පිළිබඳ ක්‍රියාවලිය කල්පගානක් සැකසීලා තියෙනවා වගේ මේක නිමා කිරීමේ නිෂේධ කිරීමේ වැඩපිළිවෙල ඒක ඇතුළෙන්ම පටන් අරගෙන අනුක්‍රමයෙන් වර්ධනය කරන්නට සිද්ධ වෙනවා එතකොට මේකෙන් අදහස් කරන්නේ අපි දැන් මේ භවයේ ඉඳලා තව කල්ප ගාණක් ඉස්සරහට යන්න ඕන කියන එක නෙමෙයි දැන් මේ වෙනකොට අපි එහි බොහෝ දුරක් ඇවිත් සමහර විට අර මහදන සිටු පුත්‍රයා වගේ අවශ්‍ය සම්පූර්ණ පසුබිම මේ වෙනකොට අපි තුල සැකසিলা තියෙන්න පුළුවන්. සම්මා සම්බුදු කෙනෙක් නැති නිසා අපට ඒක අහගන්න විදිහක් නැහැ. එතකොට ඒ නිසා අපි උත්සාහ කළ යුතුයි තමන්ගේ විශේෂ ප්‍රාර්ථනාවක් නැතිනම් සම්මා සම්බුද්ධත්වයේ පච්චේක බුද්ධත්වයේ යම්කිසි නිශ්චිත බුද්ධ ශාසනයක මහා ශ්‍රාවක පදවියක් ඒවා පිළිබඳ විශේෂ ප්‍රාර්ථනාවක් නැතිනම් එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒකට අදාළ විදිහට ඒ වැඩ කටයුතු කරගෙන යන්න ඕනේ. එහෙම පැතුමක් තියෙන කෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය නිවන් දකින්නවා කියලා හිතුවට ඒක සාර්ථක වෙන වැඩක් නෙමෙයි. මොකද බුද්ධත්වයේ කියලා කියන්නේ වෙනම සසුනක් පිහිටුවීම. පච්චේක බුද්ධත්වයේ කියලා කියන්නේ වෙනම සසුනක් නැති කාලයක ස්වශක්තියෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. මහා ශ්‍රාවක කියලා කියන්නේ වෙනම බුද්ධ ශාසනයක බුදුරේ ජීවමාන කාලය තුල ඒ අදාළ කෘත්‍ය સિદ્ધ කරන්නට ඒ අදාළ කාර්යභාරයක් කරන්නට පැතුම් නැති කරගෙන යන ගමන. ඒතකොට දැන් ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමානව නැති නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ විශේෂ මහා ශ්‍රාවකෙක් හැටියට කාර්යභාරයක් කරන්නට මේ කාලවකවානුවේ පුළුවන්කමක් නැහැ මේ කාලවකවානුවේ පුළුවන්කම තියෙන්නේ තම තමන් නිවන් අවබෝධ කරමින් තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒ ධහම අන් අයට කියා දෙන්න. අර බුදුවරයෙක්ගේ ශාසනයේ අර මහා ශ්‍රාවක කියලා කියන්නේ විශේෂයෙන්ම උන්වහන්සේලා යම්කිසි කාර්යභාරයක් ඒ ශාසනය වෙන්නේ කරන්නට උන්වහන්සේලා පෙළ ගැහිලා එනවා. ඒතොර රහතන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා කියලා වෙනම අපි හඳුන්වනවා රහතන් වහන්සේලා කියලා කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරලා කෙලස් නැසූ තුමන් මහරහතන් වහන්සේලා කියන්නේ උන්වහන්සේලාගේ ප්‍රඥාවේ විශේෂතා තියෙනවා ප්‍රධාන වශයෙන්ම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන එතකොට හේතුන්ගේ ඵල දන්නා නුවණ ඵලයන්ගේ හේතු දන්නා නුවණ ඒවා ලෝකයට පැහැදිලි කර දීමේ වාක් කෞශල්‍ය කියන්නේ නිරුක්තිය කියලා කියන්නේ භාෂා විවහාරය. ඒ භාෂා විවහාරය පරිහරණය කරමින් ඒ හේතුඵල ධර්ම පිළිබඳ අන් අයට අවබෝධ වෙන ආකාරයෙන් පැහැදිලි කර දීමේ කෞශල්‍ය තමයි පටිභාන කියලා කියන්නේ. එතකොට මේ කරුණු හතර වඩා ප්‍රශස්ත විදිහට පවතින උතුමන් වහන්සේලාට තමන් අරහත්ත්වයට පත් වුණා විතරක් නෙමෙයි ලොවටත් යම් සේවයක් කරන්න පුළුවන්. උන්වහන්සේලා මහරහතන් වහන්සේ. ඒතොර මහා ශ්‍රාවක විශේෂ ශ්‍රාවකයන් හැටියට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක කියලා හඳුන්වන්නේ උන්වහන්සේලා අර තමනුත් අරහත්ත්වයටපත් වෙලා අන් අයට දහම් කියා දෙනවා විතරක් නෙමේ ඒ ශාසනය තුල කල යුතු අත්‍යවශ්‍ය වැඩ කොටසක් උන්වහන්සේලා කරන්නට පැතුම් ඇති කරගෙන ඇවිත් තියෙනවා ඒ වැඩ කොටස එතනදී උන්වහන්සේලා කරන්නට ඉදිරිපත් වෙනවා. ඒ උන්වහන්සේලා තමයි යම් යම් අගතනතුරු ආදී ලබන්නේ ඉතින් එහෙම යම් කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් ඒක වෙනත් අවස්ථාවක්. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් වෙනත් අවස්ථාවක්. යම් සසුනක අර විදිහට අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක තනතුරක් විශේෂ කාර්යයක් ප්‍රාර්ථනා කරන එක වෙනත් අවස්ථාවක්. ඒ බඳු විශේෂ ප්‍රාර්ථනා නැති හැම කෙනෙක්ම අර මහදන සිටු පුත්‍රයා වගේ සාංශාරික පසුබිම. ඒ කියන්නේ මේ පාරමිතා ධර්මවල සාංශාරික වශයෙන් වැඩි යුතු ප්‍රමාණය මේ වෙනකොට වැඩිලා තියෙන්න පුළුවන්. හැබැයි අර විශේෂ ප්‍රාර්ථනා තියන අයට මේ වෙනකොට ඒ ශක්තිය වැඩිලා තිබුණා උනත් ඒ තනත්තා මේක මෙතනින් නිමා කරන්නේ නැහැ. අපි දන්නවනේ සුමේද තාපසය හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමෝඩයේදී විවරණ ගන්න අවස්ථාව වෙනකොට උන්වහන්සේට කෙලස් ප්‍රහාණය කරන්නට අවශ්‍ය පමණට මේ පාරමිතා ධර්ම වැඩිලා තිබෙනවා. කියන්නේ දැන් පසුබිම හැදිලා උන්වහන්සේට. ඒ භවය තුල උන්වහන්සේ උත්සාහ කළා නම් බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කරන්න උන්වහන්සේට සියලු කෙලස් උන්නස නිවන් අවබෝධ කරන්න තිබුණා. ඒකයි සුමේද තාපසයා ඒ භවය තුල නිවන් දකින්නට යෝග්‍යතාවය සුදුසුකම් හදාගෙන හිටියා කියලා කියන්නේ උන්වහන්සේ නම් භාවනා කරලා රහත් වෙන්න ලෑස්ති වෙලා නෑ මට අරහත්ත්වය ඕනේ කියලා නිකන් හිටියා කියන කතාවක් නෙමෙයි ඒකෙන් කියන්නේ. ඒකෙන් කියන්නේ මේ පාරමිතා ධර්ම වැඩිලා. දැන් මනස වාතාවරණය සැකසීලා තියෙනවා මෙතන ශක්තිය අවදි කරගන්න. දැන් ඕනනම් දැන් පසුබිමත් හදලා තියෙනවා වටේ ගහ වටේ සුද්ධ කරලා තියෙනවා අදාළ වීර්යයක් තියෙනවා පොරවක් තියෙනවා ඒක පොරව පනපොලක් තියෙනවා දැන් ඉතින් ඕනනම් අරන් මේක කපලා අහෝසි කරන්න පුළුවන්. හැබැයි අහෝසි කරන්නේ නැතුව අවකාලයක් මේක පවත්වාගෙන යනවා ඒ ගහෙන් තවත් බොහෝ දෙනාට යහපතක් කරන්න අපේක්ෂා කරනවා නම් ගහ කපන්න නැතුව තව ටික කාලයක් ඒක නඩත්තු කරගෙන යන්නට පුළුවන්. අන්න ඒ වගේ කතාවක් තමයි එතනදී කියන්නේ රහත් වෙන්නට පුළුවන්කම තිබියදී ඒ භවය තුල උන්වහන්සේට රහත් වෙන්න පුළුවන්කම තිබුණා කියන්නේ අර මහදන සිටු පුත්‍රයාට වගේ මේ අදාළ සාධක ටික පාරමිතා ධර්ම ටික පසුබිම මනවින් සැකසීලා තියෙනවා. උත්සාහයෙන් බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කළා නම් නිමා කරන්න පුළුවන්. හැබැයි අර විශේෂ පැතුම නිසා ඒක නිමා කරන්න නැතුව දිගින් දිගට උන්වහන්සේ තව දුරටත් ඒ ඒ පාරමිතා ධර්ම තීව්‍ර කරමින් විශේෂ පැතුමට යනවා. ඒ නිසා සම්මා සම්බුද්ධත්වයේ පච්චේක බුද්ධත්වයේ අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී විශේෂ ප්‍රාර්ථනා තියන අය පාරමිතා සම්පූර්ණ වුණත් උන්වහන්සේලාට මේ ගමන නිමා කරන්න බෑ තමන්ගේ ඉදිරි ප්‍රාර්ථනාව ඉදිරි ඉලක්කය ඉදිරි බලාපොරොත්තුව ඒ බලාපොරොත්තුව කියන්නේ විශේෂ අවස්ථාවක්. ඒතර මේ අවස්ථාව සපිරෙනකන් කාලය තව තියෙනවා නම් ඒ කාලය ඉදිරියට යන්න ඕන. දැන් අපි හිතමු සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පිරූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ දැනට තුසිත දිව්‍ය ලෝකේ උන්වහන්සේ දේවත්වයෙන් වැඩ සිටිනවා. එතකොට උන්වහන්සේට දැන් බුද්ධත්වයේ සඳහා අවශ්‍ය සාධක සම්පූර්ණ වෙලා තිබුණාට පාරමිතා පිරීලා තිබුණාට උන්වහන්සේට බුද්ධත්වයට පැමිණෙන්න පුළුවන් කමක් නැහැ. ඒකට සුදුසු කාලය ලැබෙන්නට ඕන. ඒ කාලය කියලා කියන්නේ මොකද්ද? අදාළ සාධක ටික ගොනු වෙන්නට ඕන. තවම ගෞතම බුද්ධ ශාසනය පවතිනවා. ඒතර මේ ගෞතම බුද්ධ ශාසනය පවතින අතරතුරේ මෛත්‍රී බුදුබෝසතාණන් වහන්සේට ඇවිල්ලා මගේ ශාසනය මෙතන පිහිටවන්න ඕන කියලා බලහත්කාරයෙන් ශාසනයක් පවතින තැනක තව සසුනක් පිහිටවන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒක සාධකය නෙමෙයි. එහෙම කල්පනා කරනවා නම් ඒ බෝසත් කියන මට්ටමට වැඩිච්ච කෙනෙක් නෙමෙයි. ඒතර සැබෑ බෝසතාණන් වහන්සේ ඒ අදාළ අවස්ථාව. එතකොට කාලය කියන එකෙත් යම් වැදගත්කම කාලය කියන එක සම්මුතියක් වුණාට ඒකේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. මොකද්ද සාධක ගොනු ක්‍රියාවලිය. දැන් අපි තුන් මාසෙකින් කරල් කපන්නට පුළුවන් විදිහේ වී බිත්තර වී පැලකලා කුඹරට දැම්මට පස්සේ වී ටික ඉස්සට පස්සේ කුඹරට පහෝදාට අපි දැයකත් අරගෙන ගියයි කියලා මේ මම ඊයේ කුඹරක් අස්සද්දුව අද කරල් කපන්නට ඕන කියලා එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒතර ඒක තුම්මස් වී කියලා කියන්නේ මාස 3ක් යනවා මේ ක්‍රියාවලියට. ඒතර මාස 3 කාලය කියන එක ප්‍රඥප්තියක් විතරයි. ඒක ඒක අදාළ නැහැ. ඒක අදාළ කරගන්න ඕනේ ඒක නිකන් සම්මුතියක් විතරයි. කාලය කියලා එකක් ඇත්තේ නැහැ. ඒක අපි පනවා ගන්න එකක්. ඒක පනවා ගන්න එකක් වෙන්නට පුළුවන්. ඒක පනවා ගන්න යම්කිසි එක් සාධකයක ඉඳලා තවත් සාධකයක් දක්වා. එක් අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවක් දක්වා එක් තැනක ඉඳලා තවත් තැනක් දක්වා මේ විදිහට යම්කිසි සාධක දෙකක් අතර පවත්න ප්‍රඥප්තියක් වෙන්නට පුළුවන් කාලය කියලා කියන්නේ. හැබැයි ප්‍රඥප්තියේ අවශ්‍යතාවය මොකක්ද? අර සාධක ටික අදාළ මට්ටමට ගොඩනගෙන්නට. අදාළ මට්ටමට ක්‍රියාත්මක වෙන්නට. එතකොට දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ උන්වහන්සේට සම්මා සම්බුද්ධත්වයේ සඳහා අර බෝධිපාක්ෂික ධර්ම ටික අවදි වෙලා මාර පරාජය කරන්නට අවශ්‍ය පසුබිම සියල්ල සකසගෙන හිටියට උන්වහන්සේට අපේක්ෂාවෙන් ඉන්නට වෙනවා ගෞතම බුද්ධ ශාසනය තුල නිර්වාණ අවබෝධය කරන පිරිස සම්පූර්ණයෙන්ම නිමා වෙන තෙක් ඊට පස්සේ මිනිස්යාගේ ආයුෂ අනුක්‍රමයෙන් අඩු වෙලා වසර 10 තෙක් අඩු වෙලා ඊට පස්සේ ඕනෝන් කා කොටාගෙන වෙනසිලා ඉතුරු වෙන පිරිස නැවත ගුණධම් ආරම්භ කරලා යලි ප්‍රාණඝාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම ආදී අනුක්‍රමයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩි වෙලා අවුරුදු 80000ක් දක්වා නැවත මිනිස්යාගේ ආයු වර්ධනය වෙනකොට තමයි ඒ මෛත්‍රී බෝසතාණන් වහන්සේ සමග භවෙන් භවයේ එකට පාරමිතා පුරාගෙන ආපු ඒ බුද්ධ පිරිස ඒ බුද්ධ පරිවාරය මනුලොව ජනිත වෙලා මේ අදාළ කෘත්‍ය කරන්නට අවශ්‍ය පසුබිම සැකසේ. එතකොට සමහරට බෝසතාණන් වහන්සේගේ පාරමිතාවන් මේ වෙනකොට සම්පූර්ණ වෙලා තිබුණා වුණාට අර අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක ආදී තනතුරු ප්‍රාර්ථනා කරන අය තවමත් ඒ අවශ්‍ය ගුණාංග පුහුණු කරමින් ඉන්නව වෙන්නට පුළුවන්. ඒ සියලු දෙනාගේ කාර්යභාරය මස්තක પ્રાપ્ત වෙන්නට ඕනේ අදාළ කාල සීමා වෙනකොට. එතකොට මේ කාලය කියන එක ගත වෙන්නේ ඒ නිසායි අදාළ සාධක සම්පූර්ණ. ඒ සාධක ටික ඔක්කොම ගොනු වෙලා බෝසත්වරයෙක් පාරමිතා පුරපු පමණට උන්වහන්සේට විතරක් ඇවිල්ලා ශාසනයක් පිහිටවන්න බෑ. ඒ ශාසනයක් පිහිටවන්න බැරි ඇයි? ඒක උන්වහන්සේ විතරක් තනියෙන් කරන වැඩක් නෙමෙයි. ඒකට මනුලෝපදින්නට මවක් ඉන්නට ඕන, පියෙක් ඉන්නට ඕන. ඊළඟට ඒ භවය තුල සම්මා සම්බුද්ධත්වයට පත් වෙනකොට ඒ ශාසනයේ අග්‍ර ශ්‍රාවකීන් හැටියට ඒ කාර්යභාරය කරන්නට අග්‍ර ශ්‍රාවකීන් ඉන්නට ඕන. මහා ශ්‍රාවකීන් ඉන්නට ඕන. මෙහෙම විශාල පිරිසක් එක්ක අර සූවිසි ප්‍රත්‍යවල කියනකොට කියනවනේ සහජාත ප්‍රත්‍ය තමනුත් උපදෙමින් තවත් අය උපද්දවනවා. එයි ඒ තමනුත් උපදෙමින් තවත් අය උපද්දවීම මේ නාම රූප ධර්මයන්ගේ එක්තරා ක්‍රියාකාරී රටාවක්. එතකොට ඒ තවත් ධර්ම උපදවන්නේ ඇයි මේක පවත්වන්නට නම් ඒ අදාළ කාර්යභාරය කරන්න නම් ඒ ධර්මයේ විතරක් ඉපදෙලා මදි. සහජාත වශයෙන් තමන් උපදිනකොට තවත් අය උපද්දවන්නට ඕන. එතකොට ඒ ක්‍රියාවලිය බෝසත්වරයෙක් සසර ගමනේ දීර්ඝ කාලයක් පුහුණු කරනවා. ඒ බෝසත්වරයා මනුලොවට එනකොට අර ඒ කාර්යභාරය කරන්න සුදුසු තවත් පිරිස මනුලොව ජනිත ඒකට පැතුම් ඇති කරගෙන, ඒකට අදිෂ්ඨාන කරගෙන, ඒකට කුසල් කරගෙන, සාධක ගොඩනගන. දැන් ජාතක ප්‍රවෘත්ති ආදී කියවලා බලනකොට ජාතක කතා කියවලා බලනකොට අපිට ඒක හොඳටම පැහැදිලි වෙනවා. උම්මග්ග ජාතකයේ මහෞෂධ පඬිතෙන් හැටියට මනුලෝ පහළ වෙනකොට අන්නේ යෝධයින් ඒ යෝධයින් කියලා කියන්නේ ඒ ඒ කාර්යයන් කරන්නට යෝග්‍යයි. ඒතර අඩුම තරමින් ආනන්ද හාමුදුරුව පවා ඒ භවයේ තුල පක්ෂියෙක් හැටියට ඉපදලා තමන්ගේ කාර්ය කරනවා. පණිවිඩ අහලා ඒක මතක තියාගෙන ඒක නැවත ප්‍රකාශ කිරීම. එතකොට මහන්සේගේ කාර්යභාරය ඒක ධාරණය කරගෙන අවශ්‍ය තැන මතු කිරීම. එතකොට මේ විදිහට කවර තරාතිරමකින් හෝ ඒ ඒ කාර්යයට දායක වෙන පිරිස එතනට එකතු වෙන්නට ඕන. ඉතින් ඒ නිසා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සසුනක් පිහිටවනවා කියන එක අර විදිහේ ඉතා පුළුල් වැඩපිළිවෙලක්. එතකොට ඒ සඳහා මහබෝසතාණන් වහන්සේ ශක්තිමත් වුණා කියලා විතරක් හරියන්නේ අවශේෂ බුද්ධ පිරිසත් ඒ සඳහා පූර්ණත්වයටපත් වෙනවා. එතකන් යම් කෙනෙක් ඒ වෙනකොට පාරමිතා පුරලා ඉවර නම් ඒතරත්තාට දේවත්වයක හෝ බ්‍රහ්මත්වයකට වෙලා අපේක්ෂාවෙන් ඉන්න වෙනවා අර පැතුම සඵල වෙන්නට අවශ්‍ය අවශේෂ සාධක ටික ගොනු වෙනවා. හැබැයි සාමාන්‍ය ශ්‍රාවකයෙක් හැටියට එහෙම සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා නැත්නම් පච්චේක බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා නැතිනම් ශ්‍රාවකෙක් මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක තනතුරු ප්‍රාර්ථනා කරලා නැතිනම් එළබෙන ඉඩකඩ ලැබෙන කවර හෝ සසුනක මේ භව ගමන නිමා කිරීමේ අපේක්ෂාවක් නම් යම්කිසි කෙනෙකුට තියෙන්නේ අන්න ඒ බඳු අයට මේ ගෞතම බුද්ධ ශාසනය තවමත් ඉඩකඩ තියෙනවා සසර ගමනේ පාරමිතා මේ වෙනකොට සැකසීලා තියෙන අයට මූලික පසුබිම සැකසීලා තියෙන අයට උත්සාහ කළොත් මේ ගෞතම බුද්ධ ශාසනය ඇතුළතම බෝධිපාක්ෂික ධර්ම ටික අවදි කරගන්නට අවදි කරලා මේ භව ගමන නිමා කරන්නට පුළුවන් තමන්ගේ ප්‍රාර්ථනාව ඒ විදිහෙන් නම් සකසගෙන තියෙන්නේ ඒකනම් තමන්ගේ ඉලක්කය එතනනම් තමන්ගේ නිෂ්ඨාව ඒ තනත්තාට සාංශාරික වශයෙන් අර පාරමිතා ධර්මත් සැකසීලා තියෙනවනම් උත්සාහ කළොත් පුළුවන් හැබැයි සාංශාරික වශයෙන් සැකසීලා තිබුණා වුණත් පැහැදිලි ඉලක්කයක් තමන් හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අර මහදන සිටු පුත්‍රයාට වගේ ඒ සියලු හැකියාවන් තියාගෙන ඒ සියල්ලක් ව්‍යර්ථ වෙලා යටපත් වෙන්නටත් බැරි කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි අපි මේ පාරමිතා ධර්ම කියන්නේ මොනවද? බෝධිපාක්ෂික ධර්ම කියන්නේ මොනවද කියලා හොඳට පරිස්සමින් තේරුම් අරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන. පාරමිතා ධර්ම කියලා කියන්නේ නිවන් අවබෝධය සඳහා මානසික පසුබිම සැකසීමයි එය සැකසීලා තිබිච්ච පමණට නිවන් දකින්න බෑ නිවන් දකින්න බෝධිපාක්ෂික ධර්ම මතු කරලා ඒ භවය තුල චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා අවිද්‍යා තෘෂ්ණා ප්‍රහාණය කිරීමේ ක්‍රියාවලිය ඍජුව සක්‍රිය කරන්නට ඕන. එතකොට ඒක සක්‍රිය කළේ නැතිනම් අර ඒක සක්‍රිය නොවීම ක්‍රම කිහිපයකට වෙන්න පුළුවන්. තමන්ගේ ප්‍රාර්ථනාව වෙන කරුණක් නිසා අවශ්‍ය පසුබිම හැදිලා තියෙනවා. නමුත් කෙලස් ප්‍රහාණය කරලා භවය නිමා කරන්නේ පැතුම වෙනත් එකක් නිසා. අර සුමේද තාපසයාට සිද්ධ වුණේ ඒක. එතකොට මහදන සිටු පුත්‍රයාට සිද්ධ වුණේ උත්සාහ කළා නම් රහත් වෙන්න තරම් පසුබිම තිබුණා. හැබැයි ඒ තරත්තා සක්‍රිය වුණේ නැහැ. ඔහුගේ ප්‍රාර්ථනා මොකක්ද කියලා පැහැදිලි වෙතන කියවෙන්නේ නැහැ. එතකොට විශේෂ ප්‍රාර්ථනාවක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ ඒක මතු කරන්නට ඉඩ තිබුණා මේ තැනත්තා මේ විදිහේ ප්‍රාර්ථනාවක් තියෙන නිසායි ඔහු මේ ජීවිතේ නිවන් දැක්කේ නැත්තේ කියලා. හැබැයි සමහර කෙනෙක් ඉන්නට පුළුවන්. එහෙම විශේෂ සම්මා සම්බුද්ධත්වයේ හෝ පච්චේක බුද්ධත්වයේ හෝ මහා ශ්‍රාවක අග්‍ර ශ්‍රාවක තනතුරක් ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. හැබැයි සාංශාරික වශයෙන් කල්යාණ මිත්‍ර ඇසුරත් එක්කලා යම් පසුබිමක් සකසගෙන අර පාරමිතා ධර්ම පුහුණු කරලා හොඳ පසුබිමක් සකසගෙන තියෙනවා. සකසගෙන තිබුණා වුණාට ඒ යම් අවස්ථාවක් එනවා ඔහුට මේක නිමා කරන්න පුළුවන් හැබැයි එතනදි ක්‍රියාත්මක වෙන්නේ. ක්‍රියාත්මක වුනේ නැත්නම් ඒක පසු පසුබාන. දැන් අපි අද අපට කරන්න පුළුවන් වැඩේ අද කරන්න බෑ කියලා අලස වුණොත් ඒක හෙටට කල් යනවා. දවසකින් ප්‍රමාද වෙනවා. එතකොට ඔහොම ප්‍රමාද වෙවි ඉන්නකොට අපි මැරුණොත් ඒක මේ භවයටම මේ භවයම අපි අතින් ගිලිහෙනවා. එතකොට ඒක ඊළඟට කරන්න වෙන්නේ ඊළඟ භවයටත් අදාළ කාරණයක් නම් ඊළඟ භවයේ අපට කරන්න වෙනවා. එතකොට මහදන සිටු පුත්‍රයාට සිද්ධ වුණේ අන්න ඒ වගේ දෙයක්. ඒ නිසා යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් උත්සාහ කළොත් අපිට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියලා යම්කිසි කෙනෙකුට උත්සාහ කරන්න පුළුවන් නම් ඒ ඒ ප්‍රකාශනය වැරදි නැහැ. උත්සාහ කළොත් යම්කිසි කෙනෙකුට මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් කියන ප්‍රකාශනය වැරදි නෑ. ඒක ධර්මානුකූල ප්‍රකාශනයක්. හැබැයි ඒක පදනම් කරගෙන යම්කිසි කෙනෙක් කියන ඔය පාරමිතා කියන ඒවා වැඩක් නෑ. ඒවා අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඒවා ඕනේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියනවනම් අන්න ඒක සත්‍ය ප්‍රකාශනයක් නෙමෙයි. ඒක අර්ධ සත්‍යයක්. අර්ධ සත්‍යයක් වෙන්නේ උත්සාහ කළොත් නිවන් දකින්න පුළුවන් කියන එක සත්‍යයි. එය පදනම් කොටගෙන පාරමිතාවන් අවශ්‍ය නැහැ කියලා කියනවනම් ඒක සත්‍ය ප්‍රකාශනයක් නෙවෙයි. ඒ නිසා පාරමිතා අවශ්‍යයි මේ වෙනකොටමත් පාරමිතා අවශ්‍ය ප්‍රමාණයට වැඩිලා තියෙන බොහෝ සත්වයින් මේ විශ්වයේ තවමත් ඉන්නවා. ඇයි මේ ගෞතම බුද්ධ ශාසනය තවම නිමා නැහැ. ඒ ඒ සියලු දෙනාම අවසාන වෙනකොට තමයි මේ ශාසනය නිම වුණා කියලා. එතකොට තව 2500ක් ඉදිරියට මේ ශාසනය පවතිනවා කියන එකේ තේරුම එක පැත්තකින් තථාගතයන් වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේ විසින් ගොඩනගපු පාරමී කුසල ශක්තිය තවම සක්‍රියයි. ඒකත් අපි තේරුම් ගන්නට ඕන ශාසනයක ආයු කාලය කියන එක තීරණය වෙන්න බලපාන ප්‍රධාන සාධකයක් තමයි මේ බෝසත්වරයා බෝසත් අවදීදී ගොඩනගාපු ශක්තිය. එතකොට කුසල සහ අකුසල ශක්තිය ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දිය යුතු කොටස ඒ භවයේ විපාක දෙනවා විපාක දුන්නේ නැත්නම් ඒ භවයෙන් නිමා වෙනකොට අහෝස වෙනවා මොකද ඒක ඒ භවයෙන් විපාක දිය යුතුයි ඒතරින් එහාට යන්නට හයිය නැහැ දුර්වලයි ඒ නිසා ditta ධම්ම වේදනීය කොටස දෙවනි භවයකට යන්න එතනින් අහෝස උපපච්ච වේදනීය කොටස දෙවනි භවයේ පමණ විපාක දෙන තුන්වෙනි භවයකට යන්නේ නැහැ ඒක එතනින් අහෝස වෙනවා අපරාපරිය වේදනීය කොටස තුන්වෙනි භවයේ ඉඳලා රහත් වෙලා පිරිනිවන් පාන කම්ම විපාක දෙනවා. පිරිනිවන් පෑවට පස්සේ කර්ම අහෝසි. හැබැයි අහෝසි කියන එකේ තේරුම ඒව ශක්තිය පවතිනවා ඒ ඒ පුද්ගලයා භවයෙන් ඉවත් වෙලා නිසා ඔහුට ඒක අදාළ නැහැ. උඩ දාපු ගල බිම වැටෙනවා. එතකොට බිම වැටෙනකොට අදාළ පුද්ගලයා හිටියොත් ඔහු මතට පතිත වෙනවා. ඔහු එතන නොහිටියොත් එය බිමට පතිත වෙනවා. අන්නේ වගේ තථාගතයන් වහන්සේ ගොඩනගපු මහා දානපාරමිතාවේ ශක්තිය තවමත් මේ විශ්වය තුළ සක්‍රියයි. ඒ නිසා තමයි එක් දවසකට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මිනිස්සු වික්ෂුන් වහන්සේලා දානේ පාත්‍රම කොච්චරක් පූජා කරනවා. ඊළඟපස බඳුන් කොච්චරක්ද රණින් රිදියෙන් මාණික්‍ය වලින් කොච්චර පූජා කරනවා. කොයිතරම් බුද්ධ මන්දිර හදනවද? කොයිතරම් චෛත්‍ය හදනවද? ඒතර ඒ විදිහෙන් ගොඩනගමින් තථාගතයන් වහන්සේට පූජා කරන්නේ මේ කුමන ආශ්චර්යයක්ද තථාගතයන් වහන්සේ අනන්ත සංසාරේ ගොඩනගාගත්තු ඒ පාරමිතා ධර්ම ශක්තිය අන් අයගේ පූජාවන් ලබන්නට යෝග්‍ය පරිදි ගොඩනගාගත්තු ශක්තිය තාමත් මේ විශ්වය තුළ සක්‍රිය. හැබැයි ඒක බුදුහාමුදුරුවන්ට අහෝසි කර්මයක්. බුදුරජාණන් වහන්සේ ජීවමානව නැහැ. හැබැයි ඒ උඩට දාපු ගල බිමට වැටෙනා වගේ ඒ ගොඩනගපු ශක්තිය තවමත් මේ විශ්වය තුල සක්‍රියයි. ඒ වගේම තමයි උන්වහන්සේ යම් අකුසල කර්මයක් ජනිත කරගත්තන අපවාද උපවාද ලබන්න නිග්‍රහ ලබන්න ඒක ජීවමාන කාලෙත් සක්‍රිය වුණා තවමත් ඒව සක්‍රියයි. ඒ නිසා අදටත් බුදුරජාණන් වහන්සේට නිඳා කරනවා. අදටත් බුදුරජාණන් වහන්සේගේ පිළිම කඩනවා. අදටත් නොසුදුසු තැන්වල බුද්ධ ප්‍රතිමා ආදිය ගෙන ගෙන ගොස් දානවා. පින්තූර මුද්‍රණය කරන එතකොට මේ මොකක්ද මේ ගොඩනගාපු ශක්තිය ඒක තථාගතයන් වහන්සේට අදාළ නැහැ උන්වහන්සේ දැන් පිටිනවන් පාලා මේ නාම රූප ධර්ම પરම්පරාව දැන් මේ විශ්වේ නැති නිසා නමුත් මේ කර්ම වේගය කියලා කියන්නේ කර්ම ශක්තිය කියලා කියන්නේ අපි ගිනි කූරක් පත්තු කරලා නිවුවට ගිනි කූරේ ගින්දර නිවුණා වුණාට රස්නේ අවකාශය තුල ඉතුරු වෙනවා ඒ වගේ ගිනි කූරු ගණනාවක් අපි පත්තු කර කර පත්තු කර කර නිවලා දාලා නිවලා දානවා. එතකොට ගිනි කූරු ටික පත් වෙලා නිවිලා ඉවරයි. හැබැයි ඒ ටිකෙන් ගොඩනැගෙන රස්නය ඒ කාමරය ඇතුළත, ඒ පරිසරය ඇතුළත සෑහෙන වෙලාවක් පවතින්නට පුළුවන්. අන්න වගේ තමයි තථාගතයන් වහන්සේ මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. උන්වහන්සේලා ගොඩනැගූ යම් ශක්තියක් තවමත් තියෙනවා. සීවලී හාමුදුරන්ට අදටත් පූජාවන් පවත්වන්නේ. ඇයි? උන්වහන්සේ විශ්වය තුල ගොඩනැගූ ශක්තිය තවමත් සක්‍රියයි. තවත් සක්‍රියයි. එතකොට බුද්ධ ශාසනයක් පවතින කාලය කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සම්මා සම්බුදු කෙනෙක් බෝසත් අවදීයේදී සහ බුදු වුණාට පස්සේ ගොඩනගාපු ඒ සමස්ත ශක්තිය එහි රශ්මිය එහි තේජස අනුක්‍රමයෙන් ෂය වෙමින් ෂය වෙමින් නිමාවටපත් වෙන්නට ගත වෙන කාලය තමයි ඒ බුද්ධ ශාසනය පවතින කාලය අනිත් පැත්තෙන් ගත්තාම ඒ ශක්තිය රඳා පවතින ඒ වාතාවරණය තුල තමයි ඒ සසුනේහි නිවන් දකින්නට උත්සාහ කරන ශ්‍රාවකයින්ට අවශ්‍ය ශක්තිය ගොඩනගන්නට වාතාවරණය තියෙන්නේ. මොකද අර අර බුදුරජාණන් වහන්සේගේ ශක්තිය ක්‍රියාත්මක වෙන තෙක් තමයි බුදුහාමුදුරන්ට ගරු කරන්නේ ධර්මයට ගරු කරන්නේ සංඝයාට ගරු කරන්නේ ඒ ධර්මයට බුද්ධ ධර්ම සංඝ කියන රත්නත්‍රයට ගරු කරන ප්‍රතිපදාවට ගරු කරන ඒ පිළිබඳව කාලවකවානුවක තමයි අර ශ්‍රාවකයෙකුට පුළුවන්කම තියෙන්නේ ශක්තිය මතු කරන්න. නැත්නම් අර මහදනසිට පුත්‍රයාට වගේ සාංශාරික හුරුව තිබ්බා වුණාට අර පසුබිම හැදුන්නේ නැත්නම් බුදුහාමුදුරන්ට ගරු කරන ධර්මයට ගරු කරන සංඝයාට ගරු කරන ප්‍රතිපදාවට අවතීර්ණ වෙන පසුබිමක් හැදුන්නේ නැත්නම් ඔහුට ඒ අවස්ථාව ගිලිහෙනවා. ඉතින් මේ වසර 2500ක් පමණ තව ඉදිරියට මේ ගෞතම බුද්ධ ශාසනය පවතිනවා කියන එකේ තේරුම එක පැත්තකින් තථාගතයන් වහන්සේ ගොඩනැගූ ශක්තිය තවම සක්‍රියයි. අනිත් පැත්තෙන් ඒ සක්‍රිය කාලවකවානුව තුළ සාංශාරික වශයෙන් පාරමිතා දියුණු කරගෙන තියෙන විශේෂ පැතුමක් නැති ඕනම කෙනෙකුට ගෞතම බුද්ධ ශාසනයෙම නිවන් දකින්නවා කියන ප්‍රාර්ථනාවක් ඇති අයට සහ විශේෂ බුද්ධ ශාසනයක විශේෂ පැතුමක් නැති ඕනෑම කෙනෙක්. ඒ කියන්නේ දැන් තවමත් ඉන්නට පුළුවන් ගෞතම බුද්ධ ශාසනයේ අවසාන දැන් එක් එක්කෙනාගේ ප්‍රාර්ථනා තියෙන්නත් පුළුවන් එක එක විදිහට. අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වෙනවා වගේම සමහරුන්ගේ පැතුම් තියෙන්නට පුළුවන් අසවල් ශාසනය. කොහොම හරි මම නිවන් දකින. විශේෂ ඉලක්කයක් නැහැ. හැබැයි ඒ ශාසනය ඇතුළතමම නිවන් දකින. හැබැයි එතනත්තගේ ශක්තිය ගොඩක් දුර්වලයි. හැබැයි මේ පැතුමත් එක්කලා කොහොම කොහොම හරි ඇවිල්ලා අන්තිම කාලෙට හරි ඈතර අර අවසාන බස් එකේ අවසාන නැවේ ගොඩ වෙන්න වගේ අන්තිම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. ඒ අය ගෞතම බුද්ධ ශාසනයම ඉලක්ක කොටගෙන ආපු අය වෙන්නට පුළුවන්. තව කොටසක් ඉන්නට පුළුවන්. ඒගොල්ලන්ට සසුනක් ඉලක්කයක් නැහැ. ගෞතම බුද්ධ ශාසනයේද මෛත්‍රී බුද්ධ ශාසනයේද කියලා එහෙම ඉලක්කයක් නැහැ. ඒගොල්ලන්ගේ පැතුම තියෙන ඉඩ ලැබිච්ච තැනක මට මේක නිමා කරන්න ශක්තිය ලැබෙන. ඒතර එහෙම ප්‍රාර්ථනා තියෙන අයට ගෞතම බුද්ධ ශාසනයම කියන ඉලක්කයක් නැති වුණාට තවම අවස්ථා තියෙනවා පහරමිතා වැඩිලා පසුබිම සැකසিলা තියෙනවා නම් උත්සාහ කළොත් නිවන් අවබෝධ කරගන්න. ඒතර මෙන්න මේ විදිහට අපි තේරුම් ගන්නට ඕන මේ පාරමිතා සහ බෝධිපාක්ෂික ධර්ම අතර තියෙන සම්බන්ධතාවය. ඉතින් එහෙමනම් මම හිතනවා අපි දැන් පැයක් පමණ කතා බහ කළා. තව දුරටත් මේ පාරමිතා පිළිබඳව මූලික පැහැදිලි කිරීම අවසන් නැහැ. තවත් තියෙනවා අපට ඉදිරියට පාරමිතා පිළිබඳ දාන පාරමිතා ආදී වශයෙන් වෙන වෙන පාරමිතාවන් ගැන කතා කරන්න කලින් තව ටිකක් අපි විග්‍රහ කරගත යුතුයි මේ පිළිබඳ වටපිටාව. ඒ නිසා අපි ලබන සතියෙත් ධර්ම සාකච්ඡාවේදී මේ පාරමිතා පිළිබඳ මූලික පැහැදිලි කිරීම තව කොටසක් තියෙනවා අත්‍යවශ්‍යම කොටසක්. ඒ ටික පැහැදිලි කර දෙන්නට තමයි ලබන සතියෙත් අදහස් ගන්න. ඊට පස්සේ තමයි අපි දාන පාරමිතා වශයෙන් එක් එක් පාරමිතාවන් අරගෙන කතා කරන්නේ. එතෙ මම හිතනවා අදට මේ ටික ප්‍රමාණවත් කියලා. එහෙමනම් අද දවසේ අපේ දේශනාව මේ පමණකින් නිමා කරලා අපි සාකච්ඡාව ආරම්භ කරමු සුපුරුදු පරිදි